අවසරයි ගෞරවනීය <clears throat> ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනාවකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කන්ති චසෝ චස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තං මංගල මුත්තමං තීති ලංකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යටියන්තොට සිර සමුලවල සෙනසුන් මුල් කරගෙන මේ වගේ හමු වෙන හැම දවසකම වගේ දවසේ වැඩසටහනේ කාංකයක් විදියට ධර්ම දේශන අවස්ථාවක් ලං කර ගන්නවා. ආද අපි 2015 අප්‍රේල් මාසේ පස්වෙනිද වෙනකොට පවත්නන්නේ දවසේ අපි ධර්ම දේශනා පැයටයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වාගේම මතක් කරගන්න තියෙන කාරණාව තමයි අපි මේ ධර්ම දේශනාව සඳහා මේ තින භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනාව සඳහා ආයතනයකට මුකන්දීමක් වශයෙන් සර්වචනාංශයේ විසින් දේශනා කරන්න ඉදිච්ච සිංහල බෞද්ධ අතර ප්‍රසිද්ධ මේ මහා මංගල සූත්‍රය තමයි ඉස්සරහින් තියාගත්තේ. ඉතින් අපි දවසින් දවසට මේ මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කාරණා එක එකක් අපේ ශක්ති ප්‍රමාණය හැටියට විස්තර කරගන්නවා ඒ මංගල කියන අදිත්ත මංගල සුත මංගල මුත මංගල එහෙම තමයි භෞතික ලෝකේ මංගල කාරණා වගේම අපි ගත කරන මේ භාවනා ජීවිතයට කිසි ආකාරයක භද්‍ර මංගලය හොඳ දෙයක් වෙනවද කියන එකත් අපි සලකා ගන්න. ඉතින් ක්‍රමයෙන් ගෙවක් කරමින් අද අවිල්ල තියෙන්නේ අපි ඒ කන්තිච සෝචස්සතා සමනානංච දස්සනං කාලීන ධර්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමන් කියන කතාවක්. ඉතින් ඒකේ අද දවසේ මාතෘකාව වෙන්නේ මේ කන්ති කියන පදේ. කන්තිච කියලා ඒ ලයිස්ට්ුවක් ගත කරට ශාන්තියද කියන වගේ තමයි කන්තිච කියන චකාරය සිංහල දකාරය වගේ නිසා පදේ වෙන්නේ කන්ති. ඉතින් ඒක ඉවසීම කියලා යටින් කට දාලා තියෙනවා. දැන ගැනීම සඳහා එහෙම නැත්නම් අපි බෞද්ධ භාවයේ සඳහා ගත්තොත් ක්‍රෝධය නුරුස්නා නොයවසනාසුළු ගතිය මේක අනිත් පැත්ත. ඉතින් මේ අපි හැම කෙනෙක් ආවම මේ තියෙන ලක්ෂණ නොයවසනාසුළු ගතිය සහ යවසනාසුළු ගතිය දෙකම නැතුව බෑ කියවට අත්‍යවශ්‍යයි. ඉතින් ඒකේ මේ යවසනාසුළු ගතිය වැඩි වෙලා නොයවන සුළුකතිය අඩුවීම වෙන්න අනාගාමී වෙන්න ඕන. ඒක නිසා මේ පල්ලෙහා ඉන හැම කෙනාලම නොයවන නොයවසන සුළුකතිය, නුස්නා ගතිය, ක්‍රෝධය අපේ දිනදා ජීවිතේ දවල්ට කනවලට කනවා වගේ. ඒ නිසා අපිට කාටවත් කැමනතෝ ජීවත් වෙන්න බැරුව වගේම මේ ගෘහ ජීවිතේ හෝ මේ පෘථග්ජන ජීවිතය කොටිම කියනවා නම් සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ජීවිතවල මේ නොවිසනා සුළු ගතිය තියෙනවා ක්‍රෝධය තියෙනවා අපි ඒක নানা විදිහට නෑ කියලා පෙන්වන්න ආලවට්ටක් කරගෙන අපි මේ සාන්ත දාත තීන්ද ගුඩෝ කියන්නේ ඉඳ හැදුවට භාවනා කරන කෙනාට ඒ නුරුස්නාසුළු ගතිය ඒ ක්‍රෝධය විවිධ විදිහට ෂටගති මායාවී ගති සහ වංචනික ගති වශයෙන් මේ සම්මි ලෝකය ඒව කොම අයින් කරගෙන ඒව පෙන්නන්නේ කොහොමද නැහැ කියාගෙන ඒක සංස්කෘතියට ගැලපෙන්නේ සමාජ චාරිත්‍ර වලට ගැලපෙන්නේ ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ කියලා ඒක වසා හෙලාගෙන ගත කරාට විපස්සනා ජීවිතයේ විශේෂයෙන්ම මාර්ගඵලයකට භාවනා කරන නැත්නම් ඇති ඇති දැක ගැනීම සඳහා භාවනා කරන කෙනාට ඒක මතුවෙන වෙලාවෙදී මේ නොයවසනා සුරුගතිය ක්‍රෝධය නුරුස්නාසුළු ගතිය තමන් මෙතෙක් හැදිච්ච හැදියාව තන්නේ කර බාධා කරන සත්‍ය අවබෝධ කරගන්න. ඒක නිසා මේ හැදිච්ච මිනිස්සුෝ ටික වඩා හොඳ වෙන්න වඩා හොඳින් හැදෙන්න කියලා භාවනා කරන්න ගියාම එයත්තර හැදිච්ච ගතිය වලට එක්ක උරුට්ටු වෙලා ඉවුවට වෙනස් ගති වගේ පුරුදු කරන්න වෙනවා මේ අපේ තුල පහළ වෙන මේ නුරුස්නා ගතිය ඒ ක්‍රෝධය අක්ෂාන්තිය කියලා මේකට කියනවා මතුවේ. ඒක සාමාන්‍ය පොත්පත් වල නෑ. පොත්පත් වල තියෙන්නේ මේ තරහ එනකොට යටපත් කරන හැටි, හංගන හැටි, සංස්කෘතගත කරන හැටි විතරයි. ඒ නිසා භාවනා කරන අතර මේ ධර්ම සාකච්ඡා මාර්ගයේ බණහිම මාර්ගයේ එදිනදා ජීවිතය ගත කරනවට වඩා පරයන්ක භාවනාවක් කරනකොට සක්මන් භාවනාවක් කරනකොට එදිනදා ජීවිතය ගත කරනකොට අපිට නිතර අනිවාර්යම මතුවෙන මේ නුරුස්නා ගතිය භාවනාවට බාධාවත්ද භාවනා ප්‍රතිපලයක්ද කියන එක තේරුම් ගත්ත දවසට සතිය සත්‍ය සම්බොජ්ජංග මට්ටමට දියුරෙන්න සතිය සම්බොජ්ජංග මට්ටමට දියුරේ නැත්තම් මේ නුරුස්නා ගතිය අපිට පේන්නේ බාධාවක් කරදරයක් මට ඉදිරියට කියලා. නමුත් සතිය හොඳට සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය නැත්නම් සති ඉන්ද්‍රිය සති බලය ඉක්මවාගෙන බොජ්ජංග සතියටපත් වුණාට පස්සේ තමයි තමට තීරයට පටන් අරගන්නේ මේ නුස්නාගතිය කියලා කියන්නේ භාවනා දියුණුවක ලක්ෂණ. ඒක සර්වචත්තනාංශයේ සරල උදාහරණකින් පෙන්නනවා වනමුකේ පෑදුවාට පස්සේ වැඩි ක්‍රිදෙනවා කියන. තුවාලයකට බෙහෙත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ සුද්ධ කරන්න එපා. වණමුකේ පාදම කියන්නේ ඒක. එතකොට උලන් වෙනවත් රිදෙනවා. ඒ නිසා භාවනා ජීවිතය හරි හිරිමත්. බොහෝම ඉක්මනට බෑර වෙනවා. බොහෝම ඉක්මනට මේ හදිසි තීන්දුවලට යනවා නුරුස්නා ගතියනවා තමන්ට තමන් දෙද්දී ගන්නවා අනුන්ගේ වැරදි හොයනවා එහෙම නැත්නම් ලෝකයයි මේ පිටිවලට වැඩ කරන්නේ නැත්තේ කියලා නිතර කල්පනාව හිතට එනවා මේ තේරම සෞඛ්‍ය සම්පන්න පැත්තෙන් බැලුවොත් බුදුහාමුදුරගේ පැත්තෙන් බැලුවොත් ආර්ය විවහරෙන් ගත්තොත් පරමාර්ථ ධර්ම වලට ගත්තොත් ඒකට හැදෙනකොට වෙන දෙයක්. ඒක නිසා මේ ඡන්ද කන්ති කියන මේ මංගල සූත්‍රයේ දැක්වෙන මේ කාරණාව භාවනා කරන්න පෙළඹෙන කෙනා නිකම් පු탁 යන භාවයක ඉඳලා සතිපට්ඨානේ වඩන්න පෙළඹෙන එකන පේන්නේ මට ඉවසන සුළු ගතියක් නැහැ. හරියට කේන්ති යනවා. මට තරහ යනවා කියන එක නැති කරන්නයි භාවනා කරන්න පටන් ගන්න. නමුත් ඉතින් ඒ වගේම තමයි මේ වගේ ආයිති ගෙදර මිනිස්සුත් එහෙම හිතන භාවනා කරනකොට දැන් එන්ටෙන්ඩ් මෙයාගේ තරහ යන ගතිය අඩු වෙන්න ඕනේ අඩු වෙයි. ඒගොල්ලෝ භාවනා කරන මේ ගෙදර ඉන්න කට්ටිය එක මිනිහ භාවනා කරනවා. ඒ මනසය කරන්න ගියාම මේක වැඩි වෙනවා. විදසක සුළු කරේ සඳහන් ගතිය වැඩි වෙනවා. නුස්නා ගතිය වැඩි වෙනවා. කේන්ති යන ගතිය වැඩි වෙනවා. වැඩි වෙනකොට ගෙදර ඔක්කොමලා මේ මනසයට ගෙදර තියෙන කුණු කුඩේට වගේ ඔක්කොම ගෙනලා දානවා මේ භාවනා නොකර ඉන්න කාට වැඩිද කේන්ති යන වැඩි. සමහර විටක ඒ භාවනා කරන කෙනත් කමටහන් සුද්ධ කරනකොට කියන වෙලාවල් තියෙනවා. වෙනතට වැඩිය බොහොම ඉක්මනට මුංචි රේඩියෝ සද්දයක් ආවත් කේන්ති යනවා. මල්ලක් සිරිසිරි ගාවත් කේන්ති යනවා. දොරක් ගහුවත් කේන්ති යනවා. ඔච්චර කල් වතිමොන්නේ නැහැ. මොකද දැන් බොහොම විවේකීව ඒ කාරණොන්ට හිතියෝ දාගෙන ඉන්නකොට පෑනන ගතිය වැඩි. ඉතින් මේක කමඨාන හරියට සුද්ධ කරගත්තේ නැත්නම් සුද්ධ උනේ නැත්නම් මේකෙන් වෙලා තියෙන හිතේ ප්‍රණීත ගතිය වැඩි වෙලා තියෙනවා සංවේදී ගතිය වැඩි වෙලා තියෙනවා සංවේදී වැඩි වෙනකොට බණමුකේ පෑදෝගේ රිදෙන ගතියක් එනවා නමුත් එහෙම හිත රිදුනට හිත පෑරුණාට අරමුණ බලන්න පුළුවන් ගතිය අඩු වෙන්නේ නැහැ ඒක ඒතර තියෙන විශ්මය ජනක දෙයක් මට පුංචි පුංචි දේවල් දැනෙනවා පුංචි පුංචි දේවල් හිතේ ඉද්දෙනවා නමුත් මම ඉඳගෙන ඉන්න බව මට ඒක බලනවා. මට පුංචි පුංචි දේවල් වලට හිතේ මේ දුවන හැල හැප්පෙනවා. නමුත් මම සක්මන් කරනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ තීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට කියන්න පුළුවන්. වෙනදට වඩා මගේ හිත ඉන්දෙන ගතිය වැඩි, රුප්පණ ගතිය වැඩි, කුප්පණ ගතිය වැඩි, නොයවසනාසුළු ගතිය වැඩි වෙලා ඉන්න බව යෝගාවචරයන් තියෙනවා. හැබැයි දක්ෂ යෝගාවචරය ඒක නම්බුවට කතා කරන්නේ. ඒක තේරුම් ගන්න මේක භාවනාදී වෙන දෙයක්. මට හොඳට තේරෙනවා මට gedara doriyage කටහඬවත් දැන් ඉස්සරට වැඩිය පීරියමක් වගේ හෙන්න කරදරයකට ඇහෙන්නේ. හැබැයි ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් නේ. මගේ භාවනාව නිසා ඇතිවෙච්ච දියුණුවක් කියලා. අන්න තේරුම් ගත්තන ඒ කෙනාට ඒ තේරුම් ගැනීමට උදව් කරන සතියට අපි කියනවා සතිය සම්බොජ්ජංගය කියලා. බොජ්ජංග මට්ටමටපත් වෙච්ච සතියක් කියන කෙනාට තමයි මේ භාවනා කිරීම නිසා මට හොඳට දැන් කාරණා කන්න වැටෙනවා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. මගෙත් ඒක දෝෂයක් නෙවෙයි. ඒක මගේ දියුණුවක්. මට දැන් හොඳට තේරෙනවා. ඒ ඒ හිත පෑරුණාට, ඇවිස්සුණාට, ඉදුණාට සතිය තියෙන බව පාවා දෙන්නේ නැහැ. මට ශ්‍රද්ධාව අඩු වෙන්න හේතුවක් නැහැ. මගේ සීල කැඩෙන්නෙත් නැහැ. මගේ සත්‍ය කැඩෙන්නෙත් නැහැ. ඒ තියෙද්දි මට මේක දැනගෙන ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනවා කියලා යෝගාචරයේ කවදාරි වාර්තා කරන්න පුරුදු වුණොත් ඒ යෝගාචර නිවන් දකින්න බොහෝම කිට්ටුයි. වාර්තා කරනකොට මේ කන බින්දමක් කරගත්තොත්, ඉරියව්වක් කරගත්තොත් වෙන්න නැති ප්‍රශ්නයක් ඇති උනායි කියලා හිතුවොත් එනයි යෝගාචරයේ යෝනිසෝමනසිකාරේ නැහැ. තීක්ෂණ බුද්ධියක් නැහැ. සත්‍ය සත්‍ය සම්පූර්ණංග මාටවටපත් වෙලා නැහැ. ඉතියාට උනන්දු කරවන්න වෙනවා. කන්ති පරමත්තපෝති තික්ඛා. නිබ්බාන පරමං වදන්ති බුද්ධහා කියලා බුදුජානනාංශයේ කියපෝ ග්‍රන්ථ මේකට හරියට උපදෙස් දීලා තිනවා අත්දැක දීලා තිනවා. කන්ති පරමත්තපෝති තික්ඛා. පරම තපස කියලා කියන්නේ ඉවසීමයි. ඒකට බුදුහාමුදුරුවෝ වචන දෙනවා තිතික්ෂා කියලා. ඉවසන සුළු ගතිය කියලා අපි හදලා තියෙන එක තමයි. කන්ති පරමන්ත බෝධිතිකා නිබ්බාන ඒකට නිවන කියන වචනේ බුදුන්සේ කෙලිම පාවිච්චි කරනවා. ඉතින් තමනවාරි ලෝස්මාගත දෙයක් හිතට ආවට පස්සේ මේක භාවනාවේ දියුණුවක් නිසා අපි එකක්. ඔබ මේක දිගට දෙසෝ සැර මේක බලපන් බලනකොට ඔබට තේරෙන්නේ මේක ආවට සතිය කැඩෙන්නේ නැහැ. මේක ආවට සමාධි කැඩෙන්නේ නැහැ. මේක ආවට සීල කැඩෙන්නේ නැහැ. මේක ආවට සද්ධා කැඩෙන්නේ නැහැ. කැඩුනොත් අසත්පුරුෂය කැඩුනොත් ආයුෂ මාචිකාර කරුණෝ සතිය දියුණු නෑ. ඒ නිසා මේක තියෙද්දිම මේක ඉවතාවගෙන මේ තියෙද්දි මට සතිය ගැටල නැති නැතය. මට සීලය ගැටල නැතය. මගේ ශ්‍රද්ධාව ගැටල නැති කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසට ඒකට අපි කියනවා යෝගාවචරය තුළ දැන් යෝනිසෝමනසිකාරය වැටලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම කරදර තියෙනවා ඉන්දෙන ගතිය, කුප්පන ගතිය, රූපන ගතිය, නුරුස්න ගතිය වැඩි වෙලා තියෙන බව දන්නවා. දැනුණාට මගේ සතිය කැඩිලා නෑ මේ වැඩි වෙලා තියෙන්නේ තියෙන බව දන්නේ සතියෙමයි. ඒ සතිය ප්‍රකාශ කරන්න පුළුවන්. කමඨා සුද්ධ කරන ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය දෙනකොට ඒකට නිවන කියලා කියනවා. නිබ්බාණං පරමං වදන්ති පරම නිවන. ඒ කියන්නේ මේ සෝවන් ලසකදාගම් වෙලා නෙවෙයි මේකයි නිවීම කියන්නේ. එනේන පුංචි දේවල් වලට නඩු කිය කියා හබ කර කර උරුට්ටු වෙවි. ඇයි මම භාවනා කරන මට මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියන කතා නෙවෙයි. ඒ තියෙති භාවනා කරන්න බැරිද? එච්චරයි. එන්නේ ඒ බැල්ම බලන ගත්තොත් මේ පුද්ගලයා විසම ලෝකේ සමහිත පවත්තන මිනිසෙක් කියලා අපේ ලොකු සාංශ කියලා තියෙනවා. ලෝකේ කරතර නඩුවක් කියලා නැහැ. ඇඟෙන් එන කරතර නඩුවකුත් නැහැ. නමුත් මෙයා ඉවසන්න පුළුවන් ගැති වැඩි කරනවා. වැඩි කරන වැඩි කරන යනකොට තේරෙනවා ඒ කිසිම කරදරයකින් ඒ කිසිම ඉන්දන කුප්පණ ගතියකින් මගේ ශ්‍රද්ධාවට අබමල් රේණුක හානියක් කරන්න බෑ. මගේ සීලෙට කිට්ටු කරන්නවත් බෑ. ඒ විතරනේ මම ප්‍රකාශ කරනද මම සතියේ මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒවත් යෙති සතිය තියෙනවා කියලා කියන්න හරි සන්තෝෂයි. ආන්නයකට කියනාවේ භාවනාදී අවශ්‍ය කරන ශාන්තිය කියලා. ඉතින් මේ ශාන්තිය හම්බ කරන්න ගන්න සාන්තිය, ලාභ සත්කාර වලට කියන සාන්තිය, gedarutare දිනුනට ගන්න සාන්තිය නෙවෙයි. මේ සියල්ලකම පරිබාහිර වෙච්ච සතිය වඩන්න තියෙන සාන්තිය. සීලය අකණ්ඩවගෙන යන තියෙන සාන්තිය. ශ්‍රද්ධාව කඩා ගන්න තියෙන තියෙන මේ සාන්තිය. එතකොට ඒක උත්සාහ උත්තරමන් වාසලයි ගුණයක් මේ කතා කරන්නේ. ආර්යයන් වාසලයි ගුණයක් වඩන්න. එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම වඩන්න. එන්නත බෝධිපක්ඛීය ධර්ම වඩන්න. වෙනදටත් වඩා දැරිල්ලක් තරන. අනේ ඒ දැරිල්ල දෙයියන්ව තෝලන්න බෑ කියන්නේ. මේ මනුස්ස ලෝකේ දේවල් වලදී අපි ගොඩක් ඉවසලා තියෙනවා නැත්නම් අපිට මෙතෙන්ට එන්න බෑ. නමුත් මේ ආර්ය ධර්ම වඩන්න පරමාර්ථ ධර්ම වඩන්න අපි දන්න මේ සතිය වඩන්න උග්ගාන්නේ කේන්ද්‍රය ගන්න වචනය කතා කරන්නේ මේ ඔක්කොම චේතින් පද සතිය වඩන්න පුළුවන්. ඒක හොඳට පේන්නේ වෙනකට වඩා හැඟෙන් කරදර වෙනවා. নানা ආකාර දේවල් මේන්න දකින්න ගන්නවා. අහල පහල ඉන්න ගාන තමයි භාවනා කරනවා නොතක. ඒගොල්ලෝ විවේකීව ගත කරනවා. ඒකට තමන්ට යම් යම් කරදර වෙනවා. ඒ ඔක්කොම තියේදී ශ්‍රද්ධාවත් සතියවත් සීලවත් පාවන්නෝදී ඒක ආඩම්බරයක් කරගෙන ඒක නැත්නම් ඒක අනිකට ආදර්ශයක් කරන විදිහට කටයුතු කිරීමේදී සර්වඥාන්සේ පාවිච්චි කරනවා ඒන කරදර පිළිබඳව එහෙම නැත්නම් එන හිරිහැර පිළිබඳව නැත්නම් නුරුස්නා ගති පිළිබඳව නාබිවදති නාබි නාජ්ජෝ සතිත්තේ නාවි නන්දති කියලා. ඒන කරදර ගැන වචනයක් අභිවදනය කරන්න එපා. වචන කතා කරන්න යන්න එපා. කතා කරපුවා මේ කරගෙන යන යෝග ජීවිතේට තරන්නේ. කතා කරපු ගමන් පහතට. ඒක සාරගෙන යන්න පුළුවන් නම් මුවින් නොබැලී ඉන්නවා කියලා අපි කියන වචනයක්. ධනජෝසතිත්‍ත්‍ති. ඒවට බෑ ගන්නෑ. මට මේ භාවනා කරනකොට මට අරක පේනවා මේක පේනවා අරක ඇහෙනවා මෙහෙම වෙනවා කියලා ඒවට රින්ගන්නේ ඒව තියෙද්දි මට භාවනා කරන්න පුළුවන් නේ කියන එකට විතරයි රින්ගන්නේ. එච්චර කරදර තියෙද්දි මට සතියට යන්න පුළුවන්. එච්චර කරදර තියෙද්දි මට සතිය කියලා සමාධිය කැඩෙන්නේ නැහැ. එච්චර කරදර තියෙද්දි මගේ සීල කැඩෙන්නේ නැහැ. එච්චර කරදර තියෙන්නේ මගේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ කියලා. ගෙවදිනෝ නම් ගෙවදින්නේ මෙච්චර හිටියට බාධක තියෙද්දි මගේ සම්බර භාවය කැඩෙන්නේ නැහැ. මෙතන සම්බර භාවය කියනම සාමාන්‍ය ශ්‍රද්ධාවත් සීලයක් සතියක්. ඒකට ගෙවදිලා ඒක ගැන කතා කරනවා මිසක් මෙච්චර මං කැපිලා මේක භාවනා කරද්දි මට ඇයි අර එහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ අරව පේන්නේ මෙව ඇහෙන්නේ අර මෙයාගෙන් මෙහෙම කරදර කරන්න කියලා කටෙන් කෙලිවිදුවක් එළියට එන්න දෙන්න එපා. චෝදනාවක් ආපු ගමන් අපි සිංහලෙන් කියන කීමට කැතයි. අපි මෙච්චර කරන ලස්සන කීමට කැතයි. අපි මෙතෙන් දෙනකම් අවුරුදු 2600ක් මේ ශාසනය ලැබු කවුරුවක්වත් එහෙම චර්චුරු දාලා නැහැ. චර්චුරු ගෑවට ඒකේ එළියට දාන්න විතික්‍රමණය වෙන්න දෙන්නේ නැහැ. වචනේ නගන්නේ ඉවසපව පපුව කියලා කාගෙන ඉන්න ওই ශාසනය රකින්නේ. ඇතුළත ශාසනයට කියන අපිට ශාසනය රකින්න. ඒ නිසා අපේ සාහිත්‍යයේ මේ බෞද්ධ සාහිත්‍යයේ චර්චුරු නැහැ. කතංකති භාව නැහැ. වාග් බහුල්‍ය නැහැ. තියනවා තියෙන මෙච්චර කරදර තියෙද්දි මම සතේ කඩගත්තු කියා. මෙච්චර කරදර තියෙද්දි මම සීල කඩගත්තේ නැහැ. සීල කැඩෙන්නේ නැහැ. ඇත්තම කැඩෙන්නේ නැහැ. මෙච්චර කරදර තියෙද්දි මගේ අදහිල්ල සද්ධාහ කැඩුන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අටුවාව පෙරලා තියෙන්නේ. ඔය සිංහල අටුවාව කියලා බුද්ධ වචනයට අර්ථ කතා කරලා තියෙන හැම එකකම තියෙන්නේ මේ අම්මා මලාය දරුවා නැති උනාය ගෙටගෙන ගත්තය තමන් බැරදුනාය අක්කොච්චි මං අවචි මං අචිනි මං මාව වෙන කෙනෙක් දිනුවය මට බැන්නය මට ගැහුවය මොන්නම දෙයක් ගැනවත් සැලෙන්නේ මේ මොනවද උන ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ ආනේ බවට ඒ පෙර උත්තරනාශේලා ගත කළ ජීවිත ආදර්ශ අපදාන පිරුවිලා තියෙනවා. ඔය කියනකොට තේරෙනවා නිකන් සොරංගන කතාවක්. කිසියම් මේ අපි මේ චතුරු ගන්නවා නැතුව නෙවෙයි. ඒක වார்த்தාවට යන්නේ නැහැ. ඒක ගැන නඩු නැහැ. නඩු තියෙනවා නම් තියෙන මෙච්චර කරදර තියෙන්නේ සතිය නඩත්තු කරයි කියලා. අන්නේ ඒ විදිහේ ඒ ශාන්තිය දිනු කරන්න බැරි දේ මේ නුරුස්නා ගතිය එහෙම නැත්තම් මේ මාන්නේ ඇයි මං වගේ භාවනා කරනකොට මෙහෙම කරදර වෙන්නේ කියලා අපි හිතන්නේ. අපි හිතන මේ භාවනාකාරය කියලා නම දීපු ගමන් අපිට මේ කරදර නැහැ වෙච්චි කියලා. මාර්යා මේ අපි පැත්තේ තියෙන පාර හරලා වෙන පැත්තට ආවෙ කියන්නේ වැඩි වෙන එකක් අපේක්ෂා කරා. බෙන්දට වැඩි කරදර වෙනවා. ඒ කරදර එන්නේ එකම මේ ජීවිතේ නිවන් දකින්න බවට ලක්නා. අපි නැවතත් කියනවා තමන්ට හිතා ගන්න බැරි අස්වාභාවික එහෙම නැත්නම් අසාධාර්ම චෝදනා එනවනම් මතක තියාගන්න මේ ජීවිතේම නිවන් දකින්න ඔක්කොම ගෙවක් කරන්න හදන ඒරියස් එක ගෙවන්න හදන ඒකත් භාවනාවේ දිනුවක් ඒකට බේරෙන්න ගන්න වෙන කෙනෙකුට වැඩිය මා කරා එන කරදර ගන්න වැඩි මට එන ඉල්ලීම් ගන්න වැඩි මගේ අවශ්‍යතාවය වැඩි හැබැයි මේකක්වත් මගේ සුභ සිද්ධියට නෙවෙයි ඒක මට කෙරුවයි කියලා මගේ සද්ධා වඩා ගන්න නරකයි සීලේ කඩා ගන්න නරක කැඩෙන්නේ නැහැ. සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා අන්නේම දුක් කරදර හොයාගෙන යන්නේ කරන්නේ නෙවෙයි. තමන් කරා එන්න ගන්නකොට දැනගන්න මේ භාවනාව දිනු වෙනකොට කර්ම අවශ්‍ය වෙන්න පටන් ගන්නවා. එනේ නදී ඕගලෙන් පටන් ගන්නවා. එනකොට තමයි තේරෙනවා මේක ගැන කතා නොකර ඉඳින්ද ඊ ගාවට එන වැඩේට හිත අලුත් කරගන්න අලුත් කරගන්න මේවා කියා ගියාමයි එකක්වත් මතක හිටින්නේ මේ වෙන නතර වෙලා පොත් ලියන්න ගත්තොත් කටවුම් කරලා හරියට මට කතක් කතිය භාවය ටික කතා කරන්න ගත්තොත් මම නතර වෙනවා. නැත්නම් ඒක කරදරයක් වෙන්නේ තව කරදරයක් අයින් කරනවා. ඊගාව කරදර වෙන්නේ මේකත් අයින් කරනවා. ඒ වෙම අයින් කරන අයින් කරන යන්න ගියාම යන හරියක් කියන්නේ කරදර. එන හරියක් එන්නේ කරදර. එන හරියක් දුක් යන හරියක් දුක්. එන හරියක් කෙලෙස් යන හරියක් කෙලෙස්. මොකටද මේ ගැන කතා කරන්නේ? එකක් කියන්නේ අනිත් එක අයින් කරනවා. ආ එහෙම බලාගෙන ඉන්නකොට සර්වඥාසේ සඳහන් කර තියෙනවා යන දිහා බලනකොට ලොකු සතුටක් එනවා මගේ ප්‍රයත්නයක් නැතුව ඊගාවකට ඉඩ දීලා තිබුණු කරදරේ යන තිබුණු කෙලෙසේ යන තිබුණ දුක්චරිතය යන ඒක යන්නේ ඒගොල්ලන්ගේ ධර්මතාවයකට දුක්චරිත කරදර කෙලස් ඉන්න බෑ ඒගොල්ලන් අපි බලන්නේ එනකොට එන අඬ හොගෑම විතරයි ඒක අසත්පුරුසයි අයුරුසමනසිකාරයි ශාන්තියක් නැහැ. ශාන්තිය තියෙන එක නම් මුලමදාගේ අග විතරයි බලන්න. මතු වෙනවා බලන්නෙත් නැහැ, භවිතලා කරදර කරනවා බලන්නෙත් නැහැ. මොනේ ගාව තු හැදි ගෑවිලා යනවා. මොන කරදරයවත් ඇත් ගෑවිලා යනවා. මොකද ඊගා වෙන කරදරෙ ඉඳ තියන මේ කරදර යන්න එපා. පහාන්නේ යන පැත්ත බලන්න පටන් ගත්තාම ඒකට ශාන්තිය කියලා කියනවා. ඒකට කිවක් කිරීම කියලා කියනවා. ඡේවීම කියලා කියනවා. ඒකේ හරි ලස්සන සුන්දර පැත්තක් තියෙනවා. මොන නාඩගම් බඳගෙන මොන වෙස් මොන බඳගෙන නාට කරදරේ ආවත් යහනකොට එක જાතිමයි එක පිළියමයි કોઈ කරදරෙත් එකයි. එන කරදර නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වාසයෙන් නානා වෙස් මොන බඳගෙන යනවා. මෙතේ ඊට පස්සේ නතර රංගනය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වාසයෙන් නමුත් මේක කෙවෙනකොට එකම රසය විමුක්ති රසය විතරයි. එකම රසය විමුක්ති රසය විතරයි. නිසා යම් කෙනෙක් මේ එනකොට විස්තර කරන ෆොටෝ ගන්න රාම් කරලා තියාගන්නයි නටනකොට විස්තර කතා කරගෙන කමෙන්ටරි දෙන්න යන්නේ නැතුව යන පැත්ත පොඩ්ඩක් බලන්න පටන් ගන්න. මොනම වෙනසක්වත් නැහැ. හැම කරදරෙන් යනකොට ඒක දතිය තියෙනවා. ඉතින් බුදුජානනාංශය අපිට මේ මංගල සූත්‍රය හරහා පෙන්නන්නේ මේ බබෙක් ඉපදෙනකොට බබා වැඩෙනකොට සෙල්ලම් කතා කරන්න එපා උන් මැරෙන හැටි බලපන්. කොයි එක මැරෙන්නේ දෙක තාලෙට. ඕටි අපිට හම්බෙන ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් බලන්න යනකොට දුකයි. ඉතින් අපිට හම්බෙන කරදරයක් යගේ වෙනකොට සැපයි. මේ ධර්මයේ සබල සම්මේ මේ අංකගණිතයක් මෙතන තියෙනවා. අපිට එන කරදරේ එන්නේ හැටි බලන්න එපා. කරදර කරන හැටි බලන්න එපා. යන හැටි බලන්න. ඒකත් එතකොට ශාන්තිය. ශාන්තිය කියන්නේ සිද්ධියක මුල මැද දෙකට සමාදින්නත් එපා. වචන කතා කරන්නත් එපා. ඒ වදින්නත් එපා. අගට සම්පේ වදින්න අගට වචන කතා කරන්න අග ගැන ආඩම්බර වෙනවා. ඒකට අපි කියනවා නිරෝධානුපස්සනා, khයානුපස්සනා, වයානුපස්සනා. ඒක ලේසි නෑ. ඒක මේ බොජ්ජක් මට්ටමේ සතියක් කියන එක කාටවත් ලේසි නෑ සතිපට්ඨාන සතිය දන්නේ නැතුව. සති ඉන්ද්‍රිය දන්නේ නැතුව, සති බලය දන්නේ නැතුව. ඒක නිසා අසාධාරණයි. කාටරි කියනවනම් සිද්ධියක අග විතරක් බලන්න කියලා, ඒ අනිවාර්යයෙන්ම මුලමැද බලලා හුරු කරගත්ත කෙනාට තමයි මේ කතාව කියන්න දෙන්නේ. ඒ නිසා මේ කන්ති පරමන්ත මේ කන්තිච සෝපතස්ස කියන්නේ මංගල සූත්‍රයේ අග කොටස ගාථා. උගා ජීවුණු යෝගාවචරයකට එහෙම නැත්නම් ඇත්තටම නිවන් දකින්න කැමති යෝගාවචරයක් ළඟදී මේ තුගුණ. අනික් යෝගාවචරයක ඕසලංගෙ මැස්ස යන්න බෑ. ඉතින් රණ්ඩු සරුව. නුරුස්නා ගති. මොනවා පෙනුනත් මොනවා දැක්ක දන්නේ නෑ. කොහොමද කතා කළ යුත්තේ කොහොමද කතා නොකළ යුත්තේ කියලා. ඉතින් හැම වෙලාවෙම බලනකොට පේනවා. අයෝනිසමංජ කාර්යයෙන් බැලුවොත් කතා නොකළ යුත්තේ ගැන කතා කරනවා. ඒ නිසා කතා කළ යුතු ධර්මය හැංගෙනවා. කමඨාන් සුද්ධ කරන කරන්නේ ඒ ටික වෙන මේ කතා කරන්න එපා. මේ කතා කරලා කෙලෙස් වෙනවා. මෙන්න මේ කතා නොකරන්න තියෙන කොටස යටපහුව වෙන කොටස ගොළු වෙන භාෂාවක් තියෙනවානේ. ගොළු භාෂාව මතු කරලා ඒක පෙන්ලා දෙන්න. ඒ මේ ධර්ම සාකච්ඡාද කියාට පස්සේ ටික දවසකදී යෝගාචරණ තේරුම් පටන් ගන්න ගන්න මේ කමඨාන් සුද්ධ කිරීම උනේ නැත්තම් සාකච්ඡාව කියන තව කොච්චර භාවනා කරත් එක තැන කරකයි. ඊ අපි සුබතරාමේ තියෙනකොට චේතනාවක් ඉවර වෙලා ඉවර කරන්න හදනකොට ප්‍රශ්නයක් මතුණා ඒකත් ඉතින් ආයෙ අපි සාකච්ඡාකට දැස්සා ලිඛිත ප්‍රශ්නයක් ඒකදී දිගලියුමක් තිබුණා දිගලියුමක් කියලා තිබුණා මම භාවනා කරා ඉඳගෙන ඉඳගෙන ඉනකොට ක්‍රමයෙන් මට ඇඟ හුස්ම රැල්ල නෙවෙයි ඉඳගෙන ඉන්නකොට දෙකම හිමීට වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ මට හොඳට තේරෙනවා දැන් දැනෙන්නේ නැතුව. ඒකට දැනෙන්නේ නැති බව තේරෙන්න පටන් ගන්නවත් එක්කම මම වීර්යයක් කරගෙන ඉඳගෙන ඉන්න බව දැක්කානේ තියනව නේද කියලා බලනකොට ආයෙත් මට දැනීම පටන් ගත්තා. ආනපානෙත් පටන් ගත්තා. එතකොට වීර්යයක් නැග්ගා. එහෙම කරගෙන ඉන්නකොට ටික වෙලාවක් ගියාට පස්සේ අර නිදිමත ගති නැතුව පරියන්කේ හරි ගියා කියලා ටික කතාවක් තිබුණා. දැන් ඉතින් මේ දෙන්නක් තියෙනවනේ ඒක නිසා මම මතක් කරලා කිව්වා එක වාක්‍යයක් තිබුණ නේද ලිපියේ තමන්ට මේ අරමුණ දිහා බලන ඉන්නකොට කය දිහා බලනකොට කය නොදෙනිය අරමුණ නොදෙනිය ඒ වාක්‍යයක් මම කය නොදෙනිය යන්නේ කෙලස් ටික අයින් වෙන්නේ කෙලස් නමුත් ඒක බය වෙලා ආය අරමුණට හිත දානවනේ අපේ ආය කය ගැන හොයන්න බලනොත් ඒ තමයි කෙවෙන කෙලෙස් වලට පයි ආය කෙලෙසියක් පටන් ගන්න. අපිට කවදද ඥානයක් පහළ වෙන්නේ? සියලු ලෝකේ පාවා දීලා අපි කර්මයක් ඉදිරියට ගන්න. කය හෝ ආනපාන. ඊට පස්සේ ඒක ගෙවුණා කියලා කියන්නේ ලෝකෙම අයි මොනා කියන එක නෙවෙයි ලෝකෙම කරදර නැහැ. මේ අසහනේ නැහැ. ඒතයි කය ගෙවි යන වෙලාවේදී නැවත අලුත් කරලා කය ගැන බලනවට වැඩිය අර ගෙවෙන කය දිහාම තව චිත්තක්ෂණයක් ඉදිරියට යන්න කොහොමද මේ කෙනාට ඥාණය දෙන්නේ? කොහොමද යාට කමඨාන සුද්ධ කරන්නේ? දැන් ගෙදර යන්න ඉන්න කට්ටිය දැන් හරියට භාවනා පටන් ගන්න වෙලාව වගේ පටන් ගත්තා විසිලා මේකයි අපට අනුද්ද කරනවා කියන්නේ. අපි කරන්න දැන ගෙවි යන එක හයියෙන් උස්මක් කරගෙන වටපිට බල අලුත් කරලා දෙන එකනේ. ඒකනේ හොදෝ තමයි දානවා කියන්නේ. අපිට පුළුවන් දේ ගෙවෙන එක දිහා ඉතාම උනන්දුවෙන් ඉතාම අවදී. ඉතාම අප්‍රමාදී. තව එක චිත්තක්ෂණයක් මේකට කරදර කරන්න තු එක චිත්තක්ෂණයක් ගෙදරට යන්න. එතන බුදුන් ඉන්නවා. එහෙනම් ඒක වෙන්නේ කෙලෙස්. අපි කරන්නේ ඒක දිහා බලනවා මේක දිහා බලනවා අර කාය ඕදෝ දමඩේ දානවා අලුත් කරගන්නවා අනේම අලුත් කරන්නේ නැතුව සියල්ල පාවා දීලා ඉදිරියට ගත්ත මූල කර්මස්ථානය ගෙවෙtti. මේ ගෙවීම, ඒ ක්ෂය වීම, ඒ වැය වීම, ඒ නිරුද්ධ වීම බාධාවකින් තොරව අනායාසයෙන් ඒකම ගෙවෙන්නල තව එක පොඩ්ඩක් ඉවසන්න ඒකටයි ඉවසීම කියන්නේ. ඒකටයි ශාන්තිය කියන්නේ. ඒකටයි නිවන කියන්නේ. මත පුදුම කුලප්පුවකටපත් වෙනවා. දක්කම කුබාටපත් වුණා නේ අල්ලගත්ත ආනපනේ නැති වුණා අම්මෝ බලන්නේ මොකයත් නැති වුණා දැන් මම මොකද කරන්නේ කොහොමද කමටහන් සුද්ධ කරන්නේ කියලා අර කවුස්සනවා. ඒ කමටහන් සුද්ධ කළ දෙන්නේ අනේ කරුණාකර අවසන්නේ දෝයි කෙවෙන එක තව ගෙටින් ගිත්තත් තව ඉස්සරහට යන්න දෙන්නේ. කොහොම ඉවසගෙන ඉන්නේ ඔක අවසන් දෙපා විශ්වපු ගමන් ආය මාරය එනවා ආය කෙලස් එනවා ආය ගොරෝසු වෙනවා ශාන්ති භාවයට යන්නත් නිකේ ඉතින් මේ වගේ දෙයක් පිරිස් කෙනෙකුට හෝ පිරිසකට හෝ හේතු ගන්නවද ඒ පිරිසත් එක්ක අවුරුදු කීයක් ආශ්‍රය කරන්න වේද කියලා හිතන්න මේක එහාටම තේරෙන්න තැනට ගෙනියන්න බුදුහාමුදුරුවෝ සත්‍යය බුදුදානසේ භාවනා කරන දීපු ක්‍රමේ නිසා භාවනා අරමුණු පිට දාවම අරමුණ ගෙවෙනවා අපි මේක ගෙවෙන්න දෙන්නේ නැතුව විවිධ ක්‍රම වලට අලුත් කරනවා. ඉවසන්න බැරි කම නිසා. දුරුස්නාගත නිසා. නමුත් අරමුණක් දිහා බලාන ඉන්නකොට අරමුණ ගෙවෙන ගතිය. යෝගාචරයේ ගතියක් නෙවෙයි. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ මෙනේ සකසේම සුදු වෙලා කියන්නේ ගැමි ගතියක්. බුදුහාමුදුරු කියන්නේ කුකුලගේ කර්මල දිහා නිතර බලන්නේ ඒක සුදු වෙනවා. එච්චරයි. අරකින් මේකට බලබලා හිටියොත් තමයි කලබලෙ එන්නේ රතු වෙන්නේ. දැන් භාවනා කමටහන් උද කරන අපි කරන්නේ සුදු වෙනකොට ආය රතු පාට ගන්න එක. දැන් බුදුරජාණන් වහන්සේ මේක සුදු වෙලා මේ හේ බාලා ඉවර වෙනවා දැකේ. එතකොට අපිට බයක් ඇති වෙනවන්නේ ඒක තමයි නොයිවසනාසුළු ගතිය කියන්නේ නුරුස්නා ගතිය කියන්නේ. නැත්නම් ක්‍රෝධය කියන්නේ. ඉතින් අපේ ජීවිතේ ඔකට ක්‍රෝධය කියන්නේ මම කියන්නේ ඥානය කියලා නැත්නම් මම මේ මේ ප්‍රඥාව කියලා එහෙම නැත්නම් මේක සොන්න ඕන කියලා. අන්න ඕකයි වංචනික ධර්ම. අන්නේම වංචවෙන්න දෙන්නේ නැතුව මේක මේ ඥානයක් ඒ නිසා මම කොහොම හරි මේ බුද්ධියගෙන ඉන්න කොටියට බුදියන් දැරලා අවශ්‍ය ගන්න නැතුව ඉන්න එක කියනවා ශාන්තිය. ඒකට කියනවා ඉවසීම කියලා. ඒකට කියනවා නුරුස්නාගති පාන්න තු ඉන්නේ කියලා. මොන ක්‍රමයකට කොටි අවශ්‍යගත්තොත් ආය මුල ඉඳලා භාවනාව මොකක්ද කියන්නේ ඕදෝද මඩේ දම වගේ වෙනවා ඉතින් එතකොට මම මතු කරා ප්‍රශ්නයක් ඒක ඇත්තට මේ යටියන්තොත් මතුවෙච්ච ප්‍රශ්නයක් මේ විදිහට භාවනා පරියන්කේ ඉන්නකොට අපිට එක්ක අරමුණ නැතුව යනවා නැත්නම් ඉඳගෙන ඉන්න බව ටික ටික ටික නොදැනෙන්න පටන් ගන්නවා කියන එක. ඉතින් මෙතනදී තාමත් ගැඹුරු ප්‍රශ්නයක් වෙනවා. දැනෙන්න බව නම් දැනීම සාධාරණ නොදැනෙන බව දැනෙන්නේ මොන ඥාණයටද කියන එක. මට තිබුණු දැනුම අඩු වේගට යනවා කියලා දැනෙන ඥාණයක. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒක තමයි ධර්මයේ කියන්නේ. එහෙම එකක් තියෙනවා අපි ගාව. අපි දන්නේ නැතුණා. මේ දැනිච්ච දේ දැන් නැති වේගන යනවා කියලා දැනුමක් තියෙනවා. නැති වෙච්ච දෙයක් මතුවෙන කරන අපිට දිකින් පළයෙන් ආරවෙන් උසෙන් පළලෙන් ඇතිවීම මනින්න පුළුවන්. මේ තිබුණු දේ ක්ෂය වෙනකොට වැය වෙනකොට නිරුද්ධ වෙනකොට ඒ බවට දැනුමක් තියෙනවයි කියන්නේ මේ අරමුණ 100%ක් නැති වුණත් දැනුමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේකෙන් සංකේත කරනවා ආස්වාස් ප්‍රසාසයේ 100%ක් නැති වුණත් නැති බව දන්න ඥානෙ 100%ක් අංග සම්පූර්ණ වෙනවා නැති වෙනකොට පරිමාමතර තනකින් බුදුරජාණන් වහන්සේ අපිට මේ කුංජ ගසලා දෙන්න නමුත් අපි ළඟ බයක් ඇති වෙනවා චකිතයක් ඇති වෙනවා කම්මැලිකමක් ඇති වෙනවා ඒකාකාරීකමක් අඩේ දැන් හුස්ම ගන්න නැතුව මැරලා ඉඳන්නේ මේ මේ ඔක්සිජන් දෙන්න වෙයි දන්නේ ඒක නැත්නම් මගේ මේ දැනුව නැති වෙනවා මම සීමුර්ජා වෙයි දන්නේ කියලා හරි එන බය තමයි මාරය කියන්නේ පුළුවන් නම් දුර බලන්න මේ තිබිච්ච අරමුණ ක්ෂය වෙන ක්ෂය වෙන ලේසියක් පාසා හරිඟුවක් පාසා ලේස මාත්‍රයක් පාසා දැනීමක් තියෙනවා අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අල්ලන් හදන්නේ. ඒක බයක් කරන්නයි මායя බලන්නේ. බුදුජානනාංශයක ප්‍රබෝධයක් කරගන්න. මෙන්න පිච්චදී ගොරෝසු ආනාපානෙ සිව් වෙනකොට හොඳයි. අති සූක්ෂමියට වඩා හොඳයි. නොදැනීම කියත් කියලා සත්‍යෙම නෑ. ආනෝව දන්න දේ නොදැනීම දක්වා යනකොට අපි කියන වචනේ තමයි අනමයයෙන් භාවනා සිද්ධ වෙන්නේ. කරන්නේ මොකුත් නැහැ කරන දේ දිහා බලාගෙන ඉන්න මේ කරන වෙලාවටත් වැඩි කෙරෙන දේ දිහා 100 200ක් බලාගෙන. 100 200ක් අවදී බලාගෙන. 100 100ක් උච්චන්න කරලා බලන්න. ආසන්න කරලා බලනකොට වෙන බුදු ආන්තර එතන වෙනවා. මේ දැකපේ තිබුණ දේ ඇති දේ ක්ෂය වෙමින් ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවට පත් වීගෙන යනකොට ඒ දැනුම තමයි අද විද්‍යාලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දැනුම. මේ දෙයක් ශක්තියක් වඩපත් වෙන තැන නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන්නේ. ඒක තමයි තියෙන ලෝක්ෂම තීක්ෂම අන්වේක්ෂ පාවිච්චි කරන්නේ. අන්වේක්ෂණය කරන්න බෑ. ඒවා ඉලෙක්ට්‍රොනයික ක්‍රමම අන්වේක්ෂණය කරන්න ඕනේ. මේ බලන්න ඉන්න දේ ලොකු කර කර ගැඹුරට යන්න යන්න විභජනය කරන බලන්න බලන්න නැති ඒක තමයි මේ භාවනාදී කරන්නේ මේ කය කියලා තියෙනවා. ඒක දිහාම සාධනෙන් බලන්න මේකේ දැනුම ආස්වාද ප්‍රසාරය දැනම අඩු වෙන අඩු වෙන යනවා. මේකට කුලප්පු වෙන්නේ නැතුව හුස්ම ගන්න බැරුව වගේ වතුර යට වුණා වගේ දඟලන්නේ නැතුව චවිත ඇති කරන්නේ නැතුව ඉවසීම ශාන්තිය ඇතුව මේක තිහා බලන්න පුළුවන් නම් තමයි තේරෙන්න පටන් ගන්නවා සියල්ලම අංග සම්පූර්ණව සිද්ධ වෙනවා මගේ අවධානය වැඩි වෙනවා කියලා දැන් මේ දේ කොහොමද සක්මනේදී වෙන්නේ දැන් දෙකේ ඉන්නකොට නිකන් මැට්ට තිබ්බා වගේ කොහොමද කොණ්ඩගම් ගෙඩියක් වගේ කියලා ඉන්නකොට බලන්න තියෙනවා. දැන් සක්මන් කරනකොට කරනවනේ. ඒක කරද්දී මේ දැනුම කොහොමද එන්න පුළුවන්? එන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා සක්කොන මම කරනවා නෙවෙයි ඌකඩයක් වගේ හිතෙනවා. තමන්ට හොඳට බලන්න ඉන්න පුළුවන්. මේ කියන්නේ සක්මන සම්පූර්ණ අනායාසයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ සක්මන් මළුව සිද්ධ වෙලා තියෙන්න ඕනේ. ඇවිදලා ඇවිදලා ඇවිදලා තමන්ට ඒක උදේට කරනවා දවල්ට කරනවා වගේ හුරු වෙන්න ඕනේ. කවදා හෝ සක්මන ඒ විදිහට හුරු වෙනකන් සක්මන් භාවනාවක් වෙන්නේ අපි මේ වම දකුණ කියනකන් සක්මන් බණ පටන් ගන්නවත් නැහැ. ඔසවන දකුණ කියනකන් සක්මනක් නැහැ. ඔසවන යවුණත් යවුණා කියන මේ ඔක්කොම කරන්න හුරු කරගන්න. උතුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඔක්කොම යනවා. Taman හරියට පිට කෙනෙක් වගේ දිහා බලාගෙන ඉන්නවා. හොඳට තේරෙනවා. හරියට බබානිදි කරලා ඉවරලා අම්මා තොටිල්ල ගාව ඉඳලා බබා දිහා බලනවා. හොඳට තේමාය බබා හිමීහිර උස්ම ගන්නවා. එතකොට මේ දඟල කරලා හිටපු දරුවා දැන් තමන්ගේ නැලවිලි කම නිසා හැතපුණානේ. බබා බුදිය ගත්තනේ. ඉතින් අම්මටත් ඒක ඉස්පාසුවක් නේ. අම්මට ඕන වැඩක් කරගන්න ඔය වගේ තේරෙන සක්මන් කරනකොට මේ කය. වම දකුණ කියලා කුක් ගන්න ඕනක මොකුත් නැහැ. අඳහර පාට ඕනක මොකුත් නැහැ. ඕනේ නම් අඳහර පාට ප්‍රශ්නෙකුත් නැහැ. අන්තිම පොන්න ඔල්ලෝසු වටේ පැද්දෙනා වගේ. මේක පැද්දෙනකොට අපි කියන එකට අනායාසයෙන් සක්මන සිද්ධ වෙනකොට ඒක දිහා වෙනදට වැඩි සතියකින් වෙනදට වැඩි අවදි භාවයකින් වෙනදට වැඩි උත්සන්නව ආසන්නව මේක දිහා බලන ඉන්න පුළුවන් නම් මම යදියා මම බලන ඉන්නවා වගේ. ඒකද මේක පුළුවන් අපිට එදිනෙදා වැඩ කරනකොට කරන්න. තමයි සාමාන්‍යයෙන් නිදිමතා වැසිකිලි කැසිලි කරනවා දත් මදිනවා මූණ හොදනවා පිටම් කෝප හොදනවා ඒ කරන වැඩකදී තමන්ට උරු තමන්ගම තිප්පලට ගිහිල්ලා කම්බලට ගිහිල්ලා කර්මස්ථානෙට ගිහිල්ලා වැඩ මුළු ගිහිල්ලා වැඩි කරන ගමන් මේ යන්ත්‍රානුකූල මේ වැඩේ වෙන්නේ නැහැටි ඒ සාමාන්‍යයෙන් අද ලෝකේ තියෙන නවීන තාක්ෂණත් එක බලන්න කියන්නේ තමයි හැමදාම කාර්යකේ රස්සාවට යනවා නම් ඒ කාර් එකට ගිහිලා ස්විච් එක දාලා ටොප් ගියර් එකට දානකම් ඒ කරන වැඩ ටික යන්ත්‍රය තන්ත්‍රේ තමනු යතර වෙනසක් නැති තරමට යනවනේ හැමදාම උකරනකොට ඩ්‍රයිවර් කෙනෙකුට ඒක හොඳටම හුරුයි පාඩි විලර ස්විච් එක දැම්ම ගත්ත වාහනේ අරට යනවා දන්නේම නැහැ අපි පුරුදු වෙනකොට නම් වාහනේ දන්නේ නැති කොටනම් ඒක ලොකු මැජික් එකක් අපිට පුරුදු කරන කෙනෙක් ඕනේ ළඟ ඉඳගෙන දුක්ඛානම කරවන්න පුරුදු කරන. නමුත් හැමදාම ඩ්‍රයිවිං කරන මිනිස්සුෙකුට ඒ කරන වැඩටි කරනකොට එයාට පුළුවන් නම් පොඩි තාක්ෂණයක් නෙමෙයි මෙතන වැඩ කරන්නේ. ඒක පැත්තක් හිතක් තියෙන පැත්තක් අනිත් පැත්ත යකට ගොඩක්. ඒ කටයුතු කරනකොට මේ වෙන හැටි දිහා බලන්නේ. අන්න එතකොට කියන්නේ උන්යා ඩ්‍රයිවර් කෙනෙක් කියලා. එතකක් ඕ ඩ්‍රයිවර් නෙවෙයි. එසකන් යාට රාජකාරි වශයෙන් ඩ්‍රයිවර් කියන්නේ. අර තාම සබකෝලේ තියෙනවා. ඒ ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දානවා, තර්ඩ් එකට දාන එක කල්පනා කරනවා. ඒත් ගන්න රයිට් කරන්නේ. මේ වෙන්න ඕන. ආනි වගේ මේ අපි ඉතේදා කරන වැඩවලදී ශාන්තිය කියලා කියන්නේ ඒ වැඩේ ඉංග්‍රීසියෙන් කරන ඕටෝ පයිලට් එකෙන් දාලා මේක දිහා බොහොම බොහොම අමුරු එකක් විදියට බලන්න බැරි නම් මේ දක්කමුක්කුවට තමයි කියන්නේ අක්ෂාන්තිය කියන්නේ. ඉවසන සුළු ගතියක් නැහැ. දන්නේ නැති කෝල ගතිය, කෝඩු ගතිය තියෙන තාක්කල් අපි දාඩිය දාගෙන, හීන දාඩිය දාගෙන, එහෙට දඟලනවා, මෙහෙට දඟලනවා. ඉතින් ඒ ටික අපිට පරියන්කේ ඉඳගෙන නිසින්ින්දේ භාවනා වෙනකම් භාවනා පටන් ගන්නේ නැහැ. සක්මණට ගිහිලා නිසින්ින්දේ සක්මන් කරනකම් පටන් ගත්තේ නැහැ. ඉතින් සරුවචනාංශේ සඳහන් කරන උඹට ඔය මේ ඉඳගෙන මුල් මුල් ටික කරගන්න මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගිහිල්ලා කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා ඒ ටික කරලා පුරුදු කරලා තියන්න බෑ. එතකොට තමයි ඔන්න ලෙඩ වෙනකොට ඔබට පුළුවන් වෙන්නේ ආ දැන් කවුරුත් නෑ මම බලන්න කෙනෙකුත් නෑ මූත්‍ර ටිකක් කරන්න කෙනෙකුත් නෑ අසුචි ටිකක් කරන්න කෙනෙකුත් නෑ මම තන වැටලා ඉන්නේ. ආ එහෙම ඉඳද්දි මේ ඉන්න ඉරියව්ව දිහා මට බලන්න බැහැ. කරපු නැති කෙනෙකුට කවදාවත් නෑ. හැම එකම ලෙඩ වෙනවා. ඒ කතා දෙකක් නෑ. සරුවචන අසුචි වෙනවා. හැම එකම වයසට යනවා. හැම එකීමත් වයසට යනවා. ඒ වයිසර ගියාට පස්සේ ඔය සෙල්ලම් කරන්න බෑ. වම තියෙන කොට දකුණ යන්නේ, දකුණ දෙන්න වම යන්නේ, උතුරට කොට වම පේන්නේ. එතකොට සතිපත් ගන්න බෑ. වඩරණ සතිපත් ගන්න වැඩ ගන්න පුළුවන් කොහොම බලපන්. දැන් මේක දරකටක් වෙලා. කකුල උස්සන්නට උස්සන්න බෑ. අත උස්සන්න ඕන උස්සන්න බෑ. ආයෙක තියා දැන් දරකටක් වගේ බලනකොට අර පුරුදු කරව බහන දෙකනකට බහන වැඩෙන්නේ ඉතින්දි තමයි. දැන් පේනවනේ මට ඕන විදිහට මම ඒක වැඩ කරන්නේ. පොතේ භාවිත මනසකින් එක බලනවා නම් ශාන්තියක් එන්නේ නැත්නම් කලබල වෙනවා අපස්ථායක නැහැ කියලා හිතෙනවා ආරක්ෂණයක් නැහැ කියලා හිතෙනවා මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින් එන්නේ එන්නේ එන්නේ කබලෙන් ඉපට වැටෙනවා භාවිත මනසක් එක්කනාට සත්‍යපත් සංවිතනිකායි සර්වතන සදාන් කරන භාවන ප්‍රතිඵල ලැබෙන්නේ භාෂාදී ලෙඩවිච වෙනවා කියන අසාධ්‍ය ලෙඩවිචලා සත්‍ය ඇවිල්ලා උපස්ථායක වශයෙන් පෙන්නන දැන් අපිට පේනවනේ මරිදා කටයුත්තක් කරනට ඉබේ කෙනෙකුට බලන්න හිටපු නිසා දැන් බලපන් ශරීරය දිහා. මේක නිකන් දරකඩක් වෙලා දැන්. ඕක මැරෙනවා. මේක දිහා බලන්න හිටපන්. මරණ මොහොතේදී මුදුවර බලන්න පුළුවන් මේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයෙන් මැවෙන්න හදන. මේ ආයුෂ්මේ කොට අයින් වෙන්න හදන. යානවා කලින් කරන්නේ කියලා කියනවා දිරච්ච දරකඩක් වගේ මේක දැන් ඇදේ හිටිනවා මේක දැන්. මේකෙන් ශරීරයේ උෂ්ණ යනවා. මේක දිහා බලන්න. ඉතින් කාටද මේ වගේ ශාන්තියක් තියෙන්නේ? කාටද ඒ වගේ ඉවසීමක් තියෙන්නේ අඩු ගන්න මේ උස් භාවනා කර කර ඉන්නකොට භාවනා ආරම්භ වෙන පුංචි වෙනසක් බව අපි චෝදනා කරනවා නම් ඇයි එහෙම වෙන්නේ කියලා කුලප්පු වෙනවනම් අක්ෂාන්තිය තියෙනවනම් එහෙම නැත්නම් ඒව ගැන වචන කතා කර කර කාලේ නාස්ති කරනවා නම් හිත කුලප්පු කර ගන්නවා නම් ඒක කාගැතුවක් වෙනවා ඒක දෝෂයක් නෙවෙයි. නමුත් ඒ වෙන දේ එහෙම වෙන්න දෙන්නේ නැතුව එහෙම කුලප්පු වුණාට සද්ධාව කැඩෙන්නේ නැහැ කියන එක පුරගා බලන්න පුළුවන් නම් එහෙම කුලක් වුණාට සත්‍ය කඩා ගන්න නැහැ කැඩෙන්න ඕනකමක් නැහැ. සීල කැඩෙන්නේ නැහැ. ඔබට දැන් පදගත් වෙලා තියෙනවා දැන් සද්ධාව කර නැත්නම් සීල කැඩලා නැත්නම් සත්‍ය කැඩලා නැත්නම් මොකද බය වෙන්නේ තියෙන්නේ? මොන දෙයකට ගියාම මොකද? කොයි එකතියෙදිත් මේ තුන අරස වෙලා තියෙන බව දන්නවනම් අපිට තේරෙනවා සතිය තරම් බලවත් නැහැ මේ කෙලෙස්. සීලේ තරම් බලවත් නැහැ මේ කෙලෙස්. සද්ධාව තරම් බලවත් නැහැ මේ කෙලෙස්. ඒකෝල දඟලනවා කඩන්න කැඩෙන්නේ නැහැ. ආන්නේ විශ්වාසය ආවට පස්සේ ඒකට තමයි මේ භාවනා ජීවිතේ ශාන්තිය කියලා කියන්නේ. කන්ති පරමත්තපෝතිතික කියලා කියන්නේ. ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඇත්තටම කියන්න තියෙන ඉවසන්නා නිවන් දැකලා ඉන්නේ. අය දකින්න දෙයක් නැහැ. මේ කචුකුචු ගන්න මිනිහා. කතක්කති භාවයේ තියෙන කෙනා. වාග් බෞල්‍ය තියෙන කෙනා නිවනටයි මේ අසුරු හෙලන්නේ. නිවනටයි මේ අසුචි හෙලන්නේ. ඔයිට වැඩි දේවල් අපි ඉවසලා තියෙනවා. මේක මුවින් නොබැන විවසාගෙන හිටියොත් අපි ඊගාටන චිත්තක්ෂණ සම්පූර්ණ අලුත් හිතකින් බලන්න. මේවා ගැන චෝදනා කර කර මේවා ගැන හිත කරදර ගත්තොත් ඊගාටන චිත්තක්ෂණයත් මේ කරදර නිසා කෙලසෙනවා. ඒ නිසා එන්න එන්න එන්න නා කියනවා. ඒක කියන්නේ නා කියනවා කියන්නේ. මේ වෙච්ච එක වෙච්චා. මම ඊගාව චිත්තක්ෂණයට සම්පූර්ණ අලුතෙන් උපදිච්ච බබෙක් වගේ. සම්පූර්ණ නාමභාවයකින් අලුත් භාවයකින් බලනවා නම් හැම චිත්තක්ෂණයක්ම අලුතෙන් උපදින නාකින්ද උපදින හැම චිත්තක්ෂණයක්ම කුණු වෙලයි කරන්නේ. මේ නාකිත කියන්නේ බලන්න. අයියෝ බෑ අයියෝ කියලා වෙලා අයියෝ අමාරු කිව්වනේ ඉතින් අයියෝ තමයි. නමුත් හැමදාම ඉන්නේ අලුත් චිත්තක්ෂණයක් කියලා බලනවා බුදුරජාණන් කිව්වා මට මගේ කටින් ශරීරය පේනවා දිලත් මේ ජජ්ජර සකටයක් වාගේ ඒක ප්‍රශ්නේ නෑ. මගේ ඇඟ තිබ්බා. කඩලාටුවක් මොකක්වත් නැහැ. මොකද හයියෙන් තිබ්බයි කියලා බුදුහාමුදුරුවෝ රෙස්ලිං වලට ගිහිල්ලා බොඩි බිල්ඩින් කරන්න එන්න අදහසක් නැහැ. දිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. කවුරුහරි දෙයක් කලින් එකද තියෙන ආනන්ද හමුනන කිසි බයක් නැතුව කියනවා මගේ හරියට දැන් අවසෝ අසූරියකට පත්ලා ජජ්ජර සකටයක්. කිසි බයක් නැතුව කියනවා ටෙත් කැලක් කළ දේව මට යන්න බෑ වැඩ ගන්න බැරි. මට අමකට අමාරුයි. අපිට ලැජ්ජයි කියන්නේ. මේ ඉස්සර නම් ඔහොම දක්වී කිය අපි මේ මේම කරන්නේ දැන් නෑ බෑ කියන කම්මැලි එන්නේ ඊවසීමේ ශක්තිය නෑ පිළිගන්න ලෑස්ති නෑ මේ ඇත්ත ඇති ඇති එනිසා යම් චිත්තක්ෂණයක මතුවෙන සියල්ල විසේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව සීල කැඩෙන්නේ නැහැ ඒ බව දැනගෙන මේ තීදී සත්‍ය කැඩෙන්නේ නැහැ කියලා බලන්න පුළුවන් නම් ඒකට කියනවා නිබ්බාන පරම වදන්ති බුද්ධ. ඒකට නිවන කියලා කියනවා. පරම දේ ඒක තමයි බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා. මොනම හේතුවක් නිසා හෝ මේක කියමනේ අනික් කෙනා මට අනුකම්පා කරයි අනුක් කරා මේක බරට කරදී අනික් කෙනා මේක මට උදව් කරයි කියලා හිතෙනවා නම් තමන්ගේ ආත්මයට කරගන්න නින්දාවක් තමන්ගේ ආත්ම ශක්තිය නිහින කිරීමක් මේ ලෝකේ කාටවත් මොකාටවත් උදව් කරන්න බෑ උදව් කරන්න පුළුවන් ඉන්නේ මේ පැමිණි දුක් පැණි රහයි කියලා කතා නොකර ඉවසුවොත් එන්නේ එන්නේ එන්නේ මේ ඉවසීමේ ශක්තිය පුදුම ඉදිරියකට යන්න පටන් අර ගන්නවා. ඒක උපරිම පෙන්නපු කෙනා තමයි සරුවචන් වහන්සේ කිසි කෙනෙක්ගේ දෙයන්නාන්තකින්වත් වෙන කාය මුදලකින්වත් කීර්ති ලාභ සත්කාරුණිකත් උප්පත්ති ශාස්ත්‍රීය වංශයෙන්වත් අප්පගේවත් මොනම දෙයක් අත්කරන්නේ මොනම දෙයක් අත්කරන්නේ ගන්න උනා නම් ලැජ්ජයි. උනාසේ කිසි බයක් නැතුව සුන්දෝදන රජමාලිකාවට වගේම හිඟන්නයිගේ දෙටත් ඉන්න පාදවල. උන්වහන්සේම කෙරුවා කියලා සුද්ධෝදන රජුගේ කිපුණාට බුදුජානනාථට කිසි ලැජ්ජාවක් නැහැ. අපිට බෑ මොකද හේතුව අපිට මේ වංශය තියෙනවා කුලය තියෙනවා කල්පනා කරන දේවල් තියෙනවා ඒ නිසා අපිට හැමතැනම යන්න බෑ බුදුන් කිවිසීමේ ශක්තිය කොච්චර පැතිරුණාද කියනවනම් උපදින්න ඉස්සෙල්ලා ජාතිය දේශය කුලය මව ඔක්කොම බැලුවා ඉපදුනාට පස්සේ හැම જાතියටම හැම කුලයකටම හැම කෙනාටම එක වගේ සලකන්න පුළුවන් උනේ ඒ පංගු බේද තේරිලා මොකක්වත් නැහැ ඒ නිසා භාවනා කරනකොට කොච්චරද කියනවනම් අපි මූල කර්මස්ථානය කියලා ආනාපානය යන භාවනා කරනවා කියන්නේ ආනාපානය කරනකොට එන සත්‍යයක් ඇහෙනවනේ කරදරයක් කියලා අපි සාමාන්‍යයෙන් ගන්න ශාන්තිය දිනු කරපේ කාණ වෙනවා දැන් ඉස්සල්ලා හිත තිබුණේ ආනාපානය දැන් තියෙන්නේ සද්දක ඉච්චරයි දෙකේම සතිය තමයි මේ ආනපන කියනකොට සත්‍යයට ආනපන සතිය කියනවා. ඒකට ආනපන කැඩලා දැන් කියන්නේ සද්ද හිත තියෙන්නේ. ඒ සතියම තමයි. අර කොහොඳයි මේක නරකයි කියලා අරමුණ මාරු වෙනකොට සතිය මාරු වෙනවා කියලා හිතනවනම් මම කියනවා සමත යෝගාවචරය කියලා. අරමුණු මාරු වුණාට සතිය නෑ අරු වෙන්නේ නෑ කියන යෝගාවචරයට මම කියනවා විපස්සනා යෝගාවචරය. එච්චරයි. සමාධි වටන යෝගාවචරය අරමුණත් එක්ක නිත්‍ය සංඥාවෙන් කටයුතු කරන්නේ. ඒක වෙනස් වෙන්න බෑ. ඒකම ඉන්න ඕනේ. විපස්සනා යෝගාචර වන්න හරි සතිය හදාගත්තට පස්සේ ඒකෙන් සතිය ඊගාට මේකේ. හැම අරමුණට ගසවුවසා කියලා. අහුවෙච්ච අහුවෙච්ච නැ එන අරමුණ පාවිච්චි කරලා සතිය වටනකොට ඕනේ අරමුණක් වගේ. පොළවැදයි කියලා නටන්න නැතුව ඉන්න නටන්න බැරි පොළවැදයි කතාවක් නෑ. ඒකෙත් පුළුවන් සතිය පවත්වා ගන්න. අව탁සීරු කරන්නේ. ওই දෙක ස්වභාවයෙන් වෙච්ච දෙයක්. මම ගත් එකක් නෙවෙයි. ආන්නේ විතර එන බාධාවත් ගමන් කලින් යෝජනා කරගන්න ලද මූල කර්මත්තන දෙකටම සමාකාර හිතේනකම් වඩන්න ගියාම ඒ යෝගාවචරයාගේ ඒ ආකල්පේ ඒ සංකල්ප අනිවාර්යයෙන්ම ජීඳා ජීවිතේ වැඩවලට බලපානවා කවදාකවත් යෝගාවචරයා බංගු පෙර බැලිදක් නැහැ මතුවෙන දේ නිවන කියලා වරවන ඉදිරියට පතු වෙච්ච දේ නිවන වෙන එකක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒකට පුරුදු වෙනකොට පරියන්කේ එදිනදා වැඩ වලදී තමයි තේරෙන්නේ. අපි මාතායතා නියම් පුත්තක් කියලා අම්මා තමන්ගේ දරුවට තියෙන ආදරේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මේ මෛත්‍රී සංකේතයක් විදිහට. හැබැයි ඒව පිසබ්බ භූතේසු හැම දරුවටම ඒක තියෙනවා. අම්මා තමන්ගේ දරුවට දක්වන මෛත්‍රී වගේ ලෝකේ ඉන්න ඔක්කොම දරුවෝ මගේ දරුවට විතර නෙවෙයි ඒක තුප් හදාගත්ත දරුවට කැමැති. අනිත් දරුවෝ කනවා. දැන් පුළුවන් නම් තමන්ගේ දරුවගේ බැල්ලිගේ දරුවට සලකන්න. අන්න කීයකි ඔන්න යම් ප්‍රමාණයක් ශාන්තිය තියෙනවා. යම් ප්‍රමාණයක් පැතිරෙන ගතියක් තියෙනවා. අපිට බෑ මේ සිංහල බුද්ධ ආගම වෙන්න ඕනේ. මේ මගේ බබාට හදලා ඉවරලා තමයි අනුගේ බබාගේ බලන්නේ. ඒක හොඳයි. ජාතිය බෝ කරන්න හොඳයි. නමුත් මෛත්‍රිය බෝ වෙනවයි කියලා. ඔක් ශාන්ති බෝ වෙනවයි කියන්න බෑ. මේක මට බය නැතුව කියන්න පුළුවන් මට බබා නැති ඉන්නවා. මට හිටියනම් මං හිතන්නේ මාත් කොප වෙනවා. ඒ කියන්නේ එහෙම කොහොමඩක්වත් මගේ බබා වැත්ත කරගෙන තමයි අනේ බබාගෙන කතා කරන්නේ. මේක ඒ නිසා මේ භාවනාවේදී මූල කර්මස්ථානයේ සහ එන අතුරු කර්මස්ථාන කියන දෙක ගත්තොත් මේ මගේ දේ සහ අපේ දේ කියන දේවල් ගත්තොත් මම සහ මගේ නොවන දේවල් කියන දේවල් බෙදා ගැනීම හරහා තමයි දේශපාලනය හැදෙන්නේ. ආර්ථික විද්‍යාව හැදෙන්නේ. සමාජ ධර්ම හැදෙන්නේ. මේ ශාන්තිය එනකොට මේ ඔක්කොම මට්ටම් වල ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඔක්කොම එක සැලඩ් එකට වැටෙනවා. එක අච්චාරුවට වැටෙනවා. ඔක්කොටම තමස්යක් වශයෙන් සාකන්න පටන් ගත්තාම කොයි එකකින්වත් මට ආතතියක් එන්න මේක වුණා කියලා හෝ නොවුණා කියලා. ආ මේක තියෙනවා නම් ඒක තමයි හොඳට තේරෙන්නේ භාවනා කරනව නෙවෙයි. ඉඳගත්තු පස්සේ භාවනා වෙනවා. භාවනා වෙනවා නම් බලහින්න අරමුණ එන්නේ එන්නේ එන්නේ ඉර පායනකොට හඳ ගෙවිලා යනවා වගේ. ඉර පායන තරු නොපෙනී යනවා වගේ අරමුණු ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. අන්නේ ගෙවෙන වෙලාවේදී කලබල වෙන්නේ නැතුව ඒ ක්ෂය වීමට බාධාකින් තොරව යnderලා වෙනදට වඩා අවදීකින් වෙනදට වඩා සත්‍යයකින් අප්‍රමාදකින් බලන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ළඟ තියෙන දේවල් බලන එක නෙවෙයි පුත්‍රජානංශයේ දක්ෂකම. මේ තිබිච්ච දේ යන එක හැටි බලන්න. ගෙවෙන හැටි බලන්න. ක්ෂය වෙන හැටි බලන්න. එතකොට එන මේ කුතුහලය, කම්පන චංචල ගති, බය වෙන ගති, හිඳාඩි දක්න ගති, විමසනුන සේරම කෙලස්. කිසි කම්පන චංචලයක් තු මේ ගෙවෙනවා, ගෙවෙන දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඇහ පිටහක් තියාගෙන. තමන්න තේරෙන්නේ මොලේ කවදාකවත් වැඩ ගන්න නැති පැත්තකින් වැඩ ගන්න බෑ. දැනීමක් දිහා නෙවෙයි ඥානෙ වැඩෙන්නේ. දන්න දේ Tamangen විශේෂයෙන් අයින් වේගන යනකොට. දුක් වේගන යනකොට. ක්ෂය වේගන යනකොට ඒක අපි තුන දන්නේ නැහැ කියලා. දන්නේ නැතික මන්නේ 100 200 දැනුමක් තියෙනවා. ඒ ජාමුදටම දන්න දෙයක් දිහා බලාගෙන ඒක ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගත්තා මොන භාවනා පටන් ගත්තා. එතනින් මේක සම්පූර්ණයෙන් ගෙවිලා ඉවර වෙනකම්. ඒ නැත්නම් ඊට වැඩිය අද තව ටිකක් ගෙවෙනකම් බලන්න පුළුවන් නම් එන්නේ එන්නේ ලවන්න තේරෙන පටන් අර ගන්න බහනා දිනු වෙනවා කියන්නේ. ඒක කතා කරන්න වෙලාවක් නැහැ. නඩු කියන්න වෙලාවක් නැහැ. ගලපන්න වෙලාවක් නැහැ. හැක් විකහක් තියාගෙන එහෙමම හරියට හිර පායන වෙලාවේ හොඳ දිලිසෙන තරුව දිහා බලහනින්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ තරුව බොඳ වෙලා යනවා. නැත්නම් ඈතින් ඈතට යන ආශන්තරාදියා බලනින්ද ක්‍රමයෙන් ආශන්තර නොපෙනිය නැහැ. ඒක අටුවචාරින් වහන්සේ කියනවා මේ ගෙඩියට ගැව්වා ගාන්ටාරෙට ඒ සද්ද ඉවර වෙනකම්ම ආන්නේ කියලා. ඉවර වෙන්න වෙන්න වෙන්න දැනව සම්පූර්ණ එකට සුසර වෙන්න ඕන. එතකොට තේරෙනවා ඉවර වෙන්නව නෙවෙයි. හිත කියනවා දැන් ඉවරයි කියලා. හැබැයි හුදුට කන්රුගුල් දීලා ඇහුවොත් තලවන්න පුළුවන්. ඒක පිට සද්ද නැතුව නෙවෙයි. පිට සද්ද ASCII මේ Taman අල්ලාගත්ත සද්දේ එහාටම ගෙනියනවට උපමාවක් දෙන්නේ. කටුවන්ද ස්වාමීන් වහන්සේ කියන පිටුකට වැටිච්ච ඉදිකටක් ගන්නවා ඇතෙක් හොනේ දිගාරින් හැටි බලන්නේ කියලා. ඇතට ස්පෙනිව නැහනේ. හොනේ ඉදිකට අල්ලන්නත් බෑ. ඒසොත් එයා පිටුසු දිහා බලන්නේ නැතුව හරියට Tamanට ඕනේ ඉදිකටම ගන්න ඇතෙක් ඉදිකටක් ගන්න හැටි බලන්නේ. ඒ වගේ අපි අල්ලගත් අරමුණ ක්ෂය වෙද්දී වැය වෙද්දී අරමුණ මාරු කරුවොත් කාමච්ඡන්දේ. ඒ අරමුණේම තව එක චිත්තක්ෂණයක් ඉදිරියට යන කතා කරන්නේ නැතුව තර්ක කරන්නේ නැතුව සැක කරන්නේ නැතුව බාධා කරගන්නේ නැතුව ඒකට ශාන්තිය කියලා කියනවා. අන්නේ ශාන්තියමයි නිවන කියලා කියනවා. ඒක නිසා සර්වඥාන්සේක කරලා බෙන්නලා අපිට උගන්වන දැනුමේ තියෙන අපි නොයවසනාසුළු ගතියකටපත් කරලා තරඟකාරී ජීවිතයකට අපි ඇදලා දාලා මට හරියට කනගාටු තමයි පහේ පත්තේ ශිෂ්‍යත්වයකට අද දරුවෙකුට දාලා තියෙන ඔළුවට දාලා තියෙන ප්‍රශ්න දිහා බලනකොට කොහේ දරුවට සෙල්ලම් ජීවිතයක් කොහේ දරුවට ෆිල්ම්ේ ළමා ගතියක් අම්මයි තාත්තා කිඩි පස්සේ ඉන්නේ තල්ලු කරනවා කොහොම හරි පාස් වෙනවා ඉතින් එදා ඉඳලා තරංගකාර ජීවිතේ දිග ගමන් උ ගහන්නේම අම්මටනේ. ගහන්නේම තාත්තටයි කතා දෙන්නේ. වෛර කරන්නේම අම්මටයි අපටයි. ඒ ඉතින්නම් වෛර දෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතත් විතරම හම්බ කරපන් හම්බ කරපන් හම්බ කරපන් ලාභ සත්කාර හොයපන් කියලා තල්ලු කර කර හිටියත් පස්සේ ඒ හිත මේ අපේ ආකල්පය මේ හිත මරනවා. ඒ ස්පාදුව දෙන්නෙම නැහැ. විවේකයක් වෙන්න දෙන්නෙම නැහැ. හම්බ කරන විතරනේ ගෙවෙනදී බලන්නේ නැහැ. බුදුජානන්සේ විනෝඩ කිව්වා හේව ලෝකේ වුණා ගෙවෙන පැත්ත බැලීමේ ශ්‍රද්ධාවක් ඇති කරොත් ඒ ශ්‍රද්ධාව ගෙවෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩෙන. ගෙවීම බැලීමයි සික්මීම ඉන්ද්‍රිය සංවරය. ශික්ෂාව කියලා ගත්තොත් ගෙවෙන්න ගෙවෙන ශික්ෂා වැඩි වෙනවා. මේ ගෙවීම බැලීමයි සතිය කියලා බැලුවොත් අරමුණු ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩි වෙනවා. ඒක ශ්‍රද්ධාවත් වෙනවා, සීලියත් වෙනවා, සමාධියත් වෙනවා, ප්‍රඥාවත් වෙනවා. අන්න එතන මිසක් මේ රැස් කිරීම හෝ කටපාඩම් කිරීම හෝ අභිධර්මයකට ගැනීම හෝ බුද්ධහමකට දන්න ගතිය නෙවෙයි දැනුම කියලා කියන්නේ මේ ගෙවෙන වෙලාවෙදී දන්නවනේ ඒක තමයි ශාන්තිය කියලා. ඒ නිසා අපි ළඟ තියෙන දැනුම ගැන වචනයක් ප්‍රකාශ කරන තියෙන වැඩිකම මිසක්ක කිසිම කෙනෙකුට දැනුමේ අඩුකමක් බලපාන්නේ නැහැ භාවනාවට. මේ මොකක් හරි අල්ලගන්න. තමන්ට නිතර හම් වෙන අරමුණක් ඉඳගෙන ඉන්න ඉරියව්ව හරියි නැත්නම් ආනපානිය හරි පිම්බීම ඇකිලිම හරි වාඩි වෙනකොට ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව හරි වම දකුණ හරි අල්ලගෙන ඒක දිහා බලන්න හිතන්න එපා වෙන අරමුණු කරදර ඉන්නේ නැහැ කියලා. මොකාවත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ යන්න පුළු පුළුවන් වෙලා මේකට යොදවලා බලනකොට යවස් දම් දවසක Tamanට මේ බලානින් අරමුණේ වැය වෙන ගතියක්, ක්ෂය වෙන ගතියක්, නිරුද්ධ වෙන ගතියකට යන්න පුළුවන් නම් මුතුන් අදහනවා කියලා හිතනන්නේ කෙවෙන තැනට උදව් කරනවා. ධර්මය කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ මේක දිහාම කලබල නොවේ බලා සිටීම කියලා කියන්නේ. සංඝයා කියලා කියන්නේ මෙතෙක් කල ශාසනය පැවතුනේව හම්බ කරන්න දඟන සංඝයාගේ නෙවෙයි. මෙන්න මේ ජීවෙන තැන බලලා නොසලී ඉන්න පුළුවන් සංඥා සීල කියන්නේ ඕකට ඉක්මනවා කියන්නේ ඕකට එහෙම නැත්නම් සීතල වෙනවා කියන්නේ ඕකට ආවන්නේම සීතල වෙන පැත්තට ගියාම අපිට තේරෙයි අපි තව ගොඩාක් තියෙනවා මේ ශාන්තිය තයොසීම නැත්තම් මේ කියන්නේ පැත්ත ක්‍රෝධය කියවට අපිට හිතෙන්නේ නැහැ මෙතන ක්‍රෝධයක් තියෙනවා කියලා. බුදුවරණ මතක තියාගන්න මේ ලෝකේ තියෙන සෑම දැනුමක් ඇතුළේ තියෙන ක්‍රෝධේ පදනම් කරනවා. අද තියෙන විෂයන් තිත්තු කෝටියක් තියෙනවා කියලා කියන්නේ හැම විෂයෙම ඇවිල්ලා තියෙන ද්වේෂය පදනම් කරගෙන. ඒ නිසා මේ දැනුමින් මාන වැඩි කරන මිසක්කා මාන වැඩ දුක් දෙන මිසක් කන්දහක සාන්තියක් වෙන්නේ නැහැ බුදු දහමසේ කිව්වේ ඔය දැනුමත් දැනට තියෙන හැමදේම ක්ෂය වෙන පැත්ත බැලුවොත් ඒක කාලකණ්ණිකමක් නෙවෙයි ඒක පුස්පේත්වයක් නෙවෙයි ඒක නාස්තික වාදයක් නෙවෙයි ඇති හැටි දැකීමක් ඒකට අපිට අඩු වෙලා තියෙන ශාන්තිය ඒ නිසා මේක පාරමිතාවල එක පාරමිතා කන්ති පාරමිතා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉවසපම් බපුව ලෙච්චර. කාටවත් කියන්න එපා කියපු ගමන් බාතු. කියපු ගමන් තමන් ඉන්න තැනින් පල්ලෙහාට වෙනවා. ආර්යත්වය කියන්නේ තීන්තනින් උස්සන. එන්නේ උස්සනවා. ඒ මොකද? තියෙන කිසි දෙයක් කවුරු ඇහුවොත් කියන එක නෙවෙයි මේ. මට උත්තර දෙන්න පුළුවන් මේ මොනියෙක් මේ ලෝකේ නැහැ. ඉන්න පුළුවන්. උගින් ප්‍රශ්න උවිසරකට. දැන් අතබල සාත්‍ර කියන කාගෙන් කියලා අහන්න මගේ සාත්‍රය කියයි උගේ අතබල තෝගේ අතේ තියෙනවනේ ඔබ පාරයි දෙක ලොතෝ සාත්‍ර කියන්නේ හොඳට ජොබ් එකක් කරන්නේ ඌබන්නකොට ටෙන්ට් එකක් ගහ ගන්නවා සල්ලි නැහැ ඔන්නු පොල්ලත්තක් කරගෙන ඒක යට ඉඳගෙන තමයි සාත්‍ර කියන්නේ අනුන්ට සාත්‍ර කියන්නේ තෝගේ සාත්‍රේ මලකක්කො ඕන කෙලිකාරෙමින් අහන්න ඔය අනුන්ගේ කොන්තරත් ගහගෙන එන්නේ වැඩි කරගෙන එකෙකුට කරන්න බෑ එකෙකුටවත් බෑ ඒ මේ අපිට පුළුවන් උදව් කරන්න මේ ලොකපචින්න කාලේ අපි මෙතන කොහොඹ කලේ කියලා අන්දරේ අහලා තියෙනවා මේක. පොඩු උඩ දුම් ගහන මුට්ටියක් තියාගෙන රතු පච්ච වටයක් බැඳගෙන නාගතලන් හොල්ල හොල්ල කරකාරිකෙක් කියනවා. එන්නේ මිනිහලා ගෙවල් වල රස්සාවට ගියාම ගෑනු ඉන්න වෙලාවට තමයි කොහොඹ කලේ ගෙදින්නේ. දවස් 10ට විතර සතිය දවසවල. මේ ලොකපචි වයසයි. අපච්චි ප්‍රසාවිලා අම්මා ඉන්නවා. අපිත් ඉස්කෝලේ ගිහිල්ලා. හරිය කාඩෝදී ආවරි වරේ කියලා කතා කරා. ඊට පස්සේ මොකද නිලම අපිට සාත්‍තර තමයි හොඳට කියන්න පුළුවන්. ආ හොඳයි නම් සාත්‍තර බලපන්. කියලා ලොකු සංජාත අත දුන්නා. ඉතින් මේක අල්ල බලලා කිව්වට පස්සේ බබුරු කියන ඔබ ඇති දීපා. මම ඔබට කියන සාත්‍තර කියලා හොඳට බුලත් කියලා බාරක් ගලව 50 ගාන. කුටි ගන්න නැතුව ඵලයන් කොළු ගන්නේ. ඥාන විතර දේවල් තියෙනවා තෝ වෙනවා සාත්‍තර කියන්නේ. තෝගේ සාත්‍තර තියෙනකො කොහොමලක් යන විදිහට ඉන්නවා. ඒත් ඔගේ වැඩ බලන්න. දැන් බැලේ කරන්නේ. මොන කරදරයක් මේ පට්ටාවේ කොහොම කරයක් තියෙන ඇවිදින්න උඩ සාත්‍තර කියන්න පුළුවන් ඔබේ සාත්‍තර ඕක කියාගන්න එපා මේ ලෝකේ කියලා කාටවත් උදව් කරන්න මොකෙකටවත් හැම එකම හිතේ හැම එකකට ඕටමැටික දඟලන්නේ ඒක කරගන්න තේ තවගෙන උදව් කරනවා නම් කරපු එකම කෙනා බුදුහාමුදුර විතරයි කිව්වා කෙලින්ම දෙවැඩි බලාගන්න අනුන් පිට දෙවොත් වේ ගන්න තමා හිතට තමා තමයි දෙපමණට. ඒක නිසා යු මොකද ඉවසීම රුපිය දෙයට ජය පොඩිය. මොකද හොඳ විලවඩ කරාවේ කවියක් තියෙනවා. ඉවසන දනා රුපිය දෙයට ජය පොඩිය මහා මෙර උසුරනා මෙහි කත තත්ත්වදී. කාටද කියන්න කියොත් මට මෙහෙම කරදරයක් තියෙනවා උදව් කරපන් කියලා තුච්චයි. බාහරයි ඉවතෙන් වැටෙනවා. නොකිය ඉන්න වරන්ද නොකිය ඉඳපු ගමන් තමයි රටේටත් වෙනවා ආර්යයත් වෙනපත් වෙනවා. වෙන්න ඕන දේ වෙනවා. අඬහෝ ගාවට වැඩි වෙනවා. අඬහෝ ගානකොට ඒක වැඩ ගන්න විශාල දේශපාලන චොක්සුගයක් ඉන්න අපි රටේ වැඩ කරනවා. විශාල ආර්ථික විශේෂඥයෝ ගැක්කිනවා අපි අඬහෝ ගානේ කල්ලකන වැඩ ගන්නවා. සමාජ විද්‍යාඥයෝ ගණන් කරන මේ අපිට සැලසුම් හදන්න. උන්ගේ ගෙවල් වල තියෙන මරදාතේ තමයි මේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ. අපිට බුදුන් ඉන්නවා. පැමිණ දුක් පෙන්දායි කියලා එන දුක මේට වැඩි එක චිත්තක්ෂණයක්. මේ ගෙවෙන දේ ගෙවෙන්නදලා බලන් ඉන්නකොට අපිට තේරෙන්න පටන් බුදු සරණ වැඩි වෙනවා, ධම්ම සරණ, සංඝ සරණ, සීල සරණ වැඩි වෙනවා. මේ ගුණේට කියනවා සීලය කියලා. ඒක මහා මෙර උසුලනා මිහිකටටත් වැඩියි. ඔබ අපි හිතන්නේ අපිට පුංචි ඉඩක් තියෙන කියලා නෑ. අපේ මනසේ තියෙන විශාල ඉඩක් ඉවසන්න පුරුදු වුණාට පස්සේ යෝගාවචරේ විතරයි මේක කරන්නේ අනිත් ඔක්කොමලා නීති ප්‍රශ්න වල නීතිඥයන් කියන විවසපන් කියන දෙඩක් අහම දොස්තරට කියන ප්‍රශ්න කව බැංකු මැනේජර්ට කියන ඔක්කොට මේ ඉන්න වතරක් කාගෙන ඔය එක එකත් අපේ වාසියෙන් නෙවෙයි වැඩ කරන්නේ ඔගේ මල්ලතරි මනිසලේ තද කරගන්න බෑ ඒසම් පුළුවන් තරම් ඉවසලා කටයුතු කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයාට මේ ලෝකේ යන්න බැරි තරම් නැහැ. ඒක නිසා ඉල්ලීමක් කියලා කියන්නේ ඇඬිල්ලක් කියලා හිතාගන්න. කාගෙන් හරි යමක් ඉල්ලන්න වෙන්නේ ඒක ඇඬිල්ලක්. එතකොට දුන්න නැති වෙච්චාම ආයෙත් තමයි දෙවෙනි ඇඬිල්ල. ඒක කාගෙන්වත් මොනවක්වත් ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි කවුරු හරි යමක් ඉල්ලුවොත් කවදාකවත් නොදී ඉන්නත් එපා. බැරිම තැන ඉල්ලන්නේ ඒක දෙන්න ඕනේ. මේවා තමයි ඉවසීමේ ලක්ෂණ. ඒ සම්පූර්ණ තරම් තමයි පිළිච්ච ගතියක ඉඳගෙන අදට වැඩිය මම ඉවසීම වැඩි කරන තව උස්සනවා මේක මම. ඉවසීමේ ගතිය වැඩි කරනවා ඔය කාටවත් මේක නොකිය මටම දරා ගන්න බැරිද කියලා එසවීම આવොත් මන් දකින්නේ සතිය විතර. ඒ වෙනතම මේ සිහිය විතර ඒ දේ අපිට වරණගෙන අපේ ශක්තිය අපට පෙන්නන ඒ වගේම ඉවසීම වේලාව කියන්නේ ස්වර්ණමය අවස්ථාවක්. කියලා තේරුම් අරගන්න වෙන චෛසිකයක් නෑ. ඒක නිසා බුදුජානනාංශයේ කන්ති පරමත්ත බෝධිකා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නිවනම කියලා මේකට කියනවා. සීල සමාධි ප්‍රඥාන කන්ති ප්‍රදාන කාරණා කියලා ගුරු මහඳුකෙනෙක් කියලා තියෙනවා. මේ සීල සමාධි වැඩෙන්න නම් ශාන්තියමය ප්‍රධාන දේ. ශාන්තිය වල කතා කරපු ගමන් සීල කරනවා සමාධි කරනවා ප්‍රඥා කරනවා. නැවතත් කියනවා කතා කරපු ගමන් සීල කරනවා. කතා කරනවා සමාධිය කියන්නේ. සමාධිය කියන්නේ ආහාරයේ විදිය සමාධියත් කරනවා. කියන මිනිහක විතර නෙවෙයි ප්‍රඥාවත් කරනවා. ඒ නිසා කතාව අඩු කරන්න, ඒවසීම වැඩි කරන්න. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නේ අපි වයසට යෑමට පුරුදු වෙනවා, ලෙඩ වෙන්න පුරුදු වෙනවා, මරණයට පුරුදු වෙනවා. ඉතින් අපිට කතා කරන්න කවුරක්වත් හම්බෙන්නේ නැහැ. නමුත් ඉතින් බුදුන් ඉදිරියට ගන්න. ධර්මයේ ඉදිරියට ගන්න. සංඥා ඉදිරියට ගන්න අපිට පෙරක දෝරුකම් කරන්නේ සතිය තමයි. ඒ නිසා සතිය වැඩෙන්න වැඩෙන්න ඉවසීම වැඩෙනවා. මේක පාව දෙන්නේ නැතුව අනුන්ගෙන් ගැටේ ගහ ගන්න හදන්නේ නැතුව Taman තුලින්ම කටයුතු කරනකොට කියනවා ආර්ය භාවය කියලා ආර්ය භාවය කියන තියෙන තැනින් උස්සන. කතා කරන්න කරලා තියෙන තැනින් පල්ලහැට ගන්න. ඒ නිසා මේ යෝගාවචරය අතර අපි දත් සාකච්ඡා කරන්න ඕන, ධර්ම කතා කරන්න ඕනේ, ආයෙ කතා නොකරන්න. අඩු කරන පැත්තට. ඉතින් ඒ පිට තියෙන කතාවලදී පුළුවන් තරම් බීරෙක් වගේ පොට්ටෙක් වගේ ගොළුෙක් වගේ කොන්දපන් නැති කෙනෙක් වගේ මේ මේ සංකර ලෝකේ ගත කරලා පුළුවන් තරම් ඉඳසන්න පටන් අරගත්තොත් එක ජීවිතයක් ඇතුළත මත එක දවසක සිද්ධ වෙන සිද්ධිය ඇතුළත අපිට ගොඩාක් ලක්ෂ වාරයක් මේක උරගාලා බලන්න පුළුවන්. නිසා යෝගාවචරයෙන් අතර ඉන්නකොට කුඟක් ලේසි. ඊතර දුරේ කියත් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක කරන්න කරන්න තමයි තේරෙන්නේ මේ ශාන්තිය කියන ලක්ෂණය වාහනයක ශොකප් සෝබරේක වගේ. වාහන තියෙන උත්තම ගණන් වාහන වල උගක්ම ගණන් ශොකප් සෝබරේක මොකද එන කම්පන චංචල ඔක්කොම උරා ගන්නවා. උරාගෙන මගියට දැනෙන්න දෙන්නේ. වාහනේ රෝදයක් කියනවා වලකට ශොකප්තරේ ෂොක් එක අරගන්නවා. අනික ක්‍රෝධවලට මගියට යන්න දෙන්න දැනෙන්න දෙන්නේ ඒක තමයි වාහනේ ගණන්ම දෙන්නේ ඒ නිසා බුදුරජාණන්සේ ගමන් කරන්නේ හයි ලෙවල් රෝඩ් එකේ මොකද කොයි වෙලාවෙත් ශාන්තිය ගමන් කරන්නේ එන්න කරදරයක් කාටවත් ඇඟෙන්න දෙන්නේ නැහැ මෙයා කරදරෙක ඉන්නවා කියනවා ඒ නිසා බුදුරජාණන්ගේ ශාන්තියත් ළඟට යන ඕනම කෙනෙකුට පේනවා බුදුරජාණන්සේ කාටවත් චෝදනා කරන්නේ නැහැ කවම ඉල්ලීම් කරන්නේ නැහැ දීප මොනම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒක නිකන් ආකර්ෂණ ශක්තියක් ඒ නිසා අපි දරුවන්ට දෙන්න ඕන කරන දෙවලි પરම්පරාවට දෙන්න ඕන කරන දෙන්නේ ගෝලයට දෙන්න ඕන කරලා තියෙන්නේ කෑකො සංගහන්න නැතුව ගිවසන්න පුරුදු යන. ඒසොට යමයා පවා දනලා. දෙයියොත් දනලා, බ්‍රහ්මියොත් දනලා. ඔය දේශපාලනඥයනි මේ දන ගන්නවා කියන කාරණේක තුප්පයි වැඩක් ඕනෙත් නැහැ. කොහොමද දන ගන්න වෙනවා. ඒගොල්ලොන්ට ඉලක්කම පෙන්වන්න පුළුවන් එල්ලීමක් කරොත් විතරනේ. <coughs> අපි එල්ලීමක් කරන්නේ නැහැ. අපිට ඕනේ කාර්යවත් ඉල්ලන්නේ. ආන්නේ මට්ටමට ගියාට පස්සේ බුද්ධ පුත්‍ර වෙනවා. බුද්ධ දොහිත්‍රිකාව වෙනවා. බුදුන් කියන්නේ ශාක්‍ය සිංහ වෙනවා. චර්චුරු ගෑවොත් නම් බලු සිංහ. උන් තමයි සිංහ සමාජෙ පිටන්නේ බලු. බලු සිංහ සිංහය තනි එක. සිංහ සමාජෙ නෑ. සුදුසුක දෙන්නේ එකපාර යන්න බෑ කියලා. අද තියෙන සිංහ සමාජෙ බලු සිංහයෝ. සිංහයෝ කවදා සමාජෙ පිටවන්නේ. සිංහ තනි හරිය වගේ. බුදුරජාණන් තමයි සාක්‍ය සිංහ කියන්නේ ඒ හැම කෙනෙක්ම සාක්‍ය සිංහ බවුලට එන්න. තව කෙනෙක් මට උදව් කරන්න පුළුවන් කියලා හේනකින් වයි තරම හදා බෙදාගත්තර කමන්නේ. ඒකේ ඡාන්තියට කිසි බාධාවක් වෙන්නේ නැහැ. ශාපිලක තියෙන මේ ගුණ ටික විශ්වාස කරගෙන මට මේිට වැඩි ඉවසන්න පුළුවන් දරන්න පුළුවන් මේක දරාගෙන මේ සිද්ධ වෙන වැඩේ අහලහප්ප ගන්න නැතුව. ඉදිරියට යන්න තම තමන්ගේ ශක්තිය වැඩි වීම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිර දිනාටම සන්සි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොදැපි කියමු. මේ ශාන්තියට ලිඛිත ප්‍රශ්න සභාගත කරගන්න.